තෙරුවන් සරණයි. තෝච මෙසියා සූත්‍රය. දික්ටි සංයුත්තේ සෝතාපට්ටි වර්ගයේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථය සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩය 387 වෙනි පිටුව මේ දික්ටි සංයුත්තේ මේ මේ දිට්ඨිය කුමක්ද හොඳින් පැහැදිලි කරනවා. මේ සෝතාපට්ටි වර්ගයේ සෝතේ කියන්නේ ගලනවාට. ගලනවා කියන්නේ ප්‍රවාහයක් වේගයක්. මෙන්න මේ සෝතාපට්ටි වර්ගයේ තුල තියෙන්නේ ඇත්තටම මේ සෝතේට අසු වෙන ඒ අවබෝධ කරගන්න එක. සෝතාපන්න වෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික. මේ තුන් සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනේ ප්‍රහීන වීමෙන් සෝතාපන්න වෙනවා. මේකේ මේ සක්කාය දෘෂ්ටිය තියෙනවා කියලා ගත්ත දෘෂ්ටියයි ඇත්තට මෙතන තියෙන දෙයක් නැහැ. මේ සිතවත් පවතින්නේ නැහැ. සිත කියන්නේ ගැලීමකට සිත කියලා දෙයක්වත් නැහැ. සෝතේ කියන්නේ ගැලීමට. එතකොට ඒක තියෙනවා කියලා ගත් එක තමයි සක්කාය තියෙනවා කියන්නේ සත් කාය කියන්නේ ගොඩ දෘෂ්ටියක් තියෙන. අපි හිතන දේවල් කොහෙවත් නැහැ. එතකොට මෙන්න මේ අපි මීට කලින් පැහැදිලි කරා ඔබට මේ දිට්ටි සංයුත්තේම මුලින්ම තියෙන සූත්‍රය තමයි වාත සූත්‍රය. ඒ වාත සූත්‍රය තුල පෙන්වුවේ බුදුන් වහන්සේ ඒ ගලන ආකාරයයි. ගැලීම නිසායි. ඒ ගැලීම නිසායි දෙයක් ඇති වෙන්නේ කියලා. අපි මේ කතා කරන තෝ ච මේ සියා සූත්‍රය තුළ එහෙත් නැත්තම් මෙහිත් නැහැ කියන එකයි තේරුම. තොච මෙසියා. හැබැයි එහෙම දෙයක් ඔබට මේ තේරුම ලියලා තියෙන සූත්‍රයේ පරිවර්තනය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. මේක අවබෝධයෙන් තුලින් තමයි අපි මේ අවබෝධ කරගත්ත ධර්මයන් මේකට ගලපලා බැලුවාම අපිට තේරෙනවා මේක තොච මෙසියා කියලා කියන්නේ එහිත් නැත්තම් මෙහිත් නැහැ කියන එකයි. ඒක සරලව පැහැදිලි කරත හැකියි. නමුත් මෙතන සිරවීමක් පේනවා මේ පැහැදිලි මේ තේරුම ලියන්න ගියාම හිර වෙලා තියෙනවා මේක තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. අස නිත්‍යද අනිත්‍යද චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම්බන්තේ. අස කියන්නේ පේන බවට මේ සිපොත ඇඳ කියන්නේ ඇස. ඒක නිත්‍යද අනිත්‍යයි. අනිත්‍යයි කියුවේ අපි හිතන දේවල් කොහෙවත් නැහැ. අපි තියනවා කියලා ගත්තොත් මොකද වෙන්නේ? ඒ තියෙන තියෙන දෙයක් කොහෙවත් අපිට හම් වෙන්නේ නැහැ. නමුත් අපි තියනවා කියලා ගන්නෙ අර ප්‍රවාහයේ ගැලීමට වේගයට ස්පාක් වෙන වේගය තුලයි අපි මේ සෙන්සස් කියලා කියවේ ප්‍රසාද කියලා කියවේ. මේ රූපේ වේගෙන් ස්පාක් වෙවි වර්ණ හැඩතල එනකොට අපිට දෙයක් බවට මේසයක් බවට අපි හදාගන්න එක. අර ශබ්දයේ විදිහටම ශබ්ද මේසෙ කියන ශබ්ද අර හැඩතලයට එකතු වෙන එක. මෙන්න මේ දීර්ඝ පැහැදිලි කිරීම මාලාව මේ දක්වා පැහැදිලි කරලා තියෙන එකිනෙක අහගෙන එන කෙනෙකුට විතරයි මේ කියන දේ වැටහෙන්නේ. නැත්තම් ඔබ තර්ක විතර්ක වලට කොටු වෙලා ඔබටම මේ වටහා ගන්න බැරුව ඔබම අසරණ වෙනවා. එනමෙතෝ චමේසියා සූත්‍රයේ තියෙන්නේ එහිත් නැත්තම් මෙහිත් නැහැ කියන එකයි. හැබැයි මේක තියෙන්නේ දිට්ටි සංයුත්තේ. එතකොට සෝතාපට්ටි වග්ගයේ. සෝතාපට්ටි වග්ගයේ තියෙන්නේ සෝතේ ගැනයි. සෝතේ කියන්නේ දැන් ඔබ හිතයි නෑ මේ සෝතාපන්න වෙන එක ගැන. ඔව් සෝතාපන්න වෙන්නේ සක් තියෙනවා කියලා ගත් එක නැති බව අවබෝධ කිරීමයි. සක්කාය දෘෂ්ටිය බිඳවටනවා කියන්නේ ඒකටයි. මේක ඉතින් අපි අවබෝධයෙන් පැහැදිලි කරන්නේ. ඔබට මේක තව ඔබේ ඔබේ ඔබ තාම මෙතන අඳුනගෙන නැති වෙන්න පුළුවන්. ඔබ ඉන්න මට්ටමට මේක ධර්මයේ බොළඳ කරන්න බෑ. දිය කරන්න බෑ. ඔබටම සිද්ධ වෙනවා නුවණ පාදගෙන මේ පැහැදිලි කරන සත්‍යයට එන්න. සත්‍ය ඔබ කරා යනවද? ඔබ සත්‍ය කරා යනවද? සත්‍ය ඔබ අවබෝධ කළ යුතු දෙයක්. එල් දීර්ඝ අවබෝධයක් දීර්ඝ පැහැදිලි කිරීමක් ඇතුවයි මේ ටික ඔබට කියන්නේ. රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යම් බන්තේ. බුදුන් වහන්සේ ඔය අහන ප්‍රශ්නේ රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ. ඔතනින් තමයි ඇත්තටම ඉදබික්ක වෙබික්කු මේ ශාසනයේ භික්ෂුවක් වෙන්නේ දෙයක් නැති බව දැක්කොත්. අපි ඒක දිගටම පැහැදිලි කරා. දෙයක් නැති බව දැකීමයි ධර්මය කියන්නේ කියලා. ඒ අපගේ අවබෝධයයි. ඉදප්පච්චතාවයි. කිසිම පොතක නැහැ. අපිට ඒව අදාළත් නැහැ. සත්‍ය නම් සත්‍යයි. ධර්මයේ තුල ලැබපු අවබෝධය අපි කිව්වේ ඒක අවුරුදු 100ක් ගියත් කෙනෙකුට මෙතනට එන්න බැහැ ලේසියෙන්. හැබැයි මේ දේශනේ අහනකොට මේ මොහොතේම ඔහුට ඒ අවබෝධය ඇති වුණොත් ඔහු එතනට එනවා. අපි ඒක දන්නවා. අපි මේ දේශනා අහන ගොඩක් අයට කියන්න ඕනේ දෙයක් තියෙනවා. විශේෂයෙන්ම පඬිතයින්ට. පඬිතයින් කියේ මේ සමාජයේ කොන් කරන අය නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ මේ ධර්මයේ සොයාගෙන යන දැනුම හඹාගෙන යන පඬිතයින්ට. ඔබ දැනුම හඹාගෙන යෑමෙන් ඒක අපි නරකයි කියන්නේ හැබැයි ඔබ ප්‍රායෝගික නොවුනොත් ඔබේ ඒ දැනුම ඔබ විසින්ම ඔබගේ ගිල සිදගත්තා හා සමානයි. ඔබ මේ ධර්මයේ අපි ප්‍රායෝගිකව අපි අත්දැකීම් තුළ අපි මේ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඉදිරිපත් කරන දේවල් ලෝකයේම පළවෙනි වතාවටයි මේ සියවස් ගණනාවකට පස්සේ මේ මොහොතේ එළි වෙන්නේ. ඒවා කොහෙවත් එළි කළා නැහැ. ඔබ ඒවා මේ තුලින් ඔබ අහනවා. ඔබ ඉගෙන ගන්නවා. ඔබ දන්නවා ඔබ අපගේ ප්‍රත්‍යක්ෂතාවයේ ඔබ ඔබගේ දැනුම තුලින් උකහා ගන්නවා. ඔය ඔබගේ දැනුමක් බවට කරපත් කර ගන්නවා. නමුත් ඔබ අවසානයේ ඔබ බබලෙන්න ඔබගේ අර කීර්ති ප්‍රශංසා කියන අර රාගයට අර කාම රාගයට ඔබ තණ්හාවට කොටු වෙලා අස්මිමානය තුළ ඔබ මේ ඉදිරිපත් කර ප්‍රත්‍යක්ෂතාවයේ හැල්ලු කළා අපට දොස් කියලා ඔබ මොකද්ද ඔබ ලොකු කරගන්න උත්සාහ කරන්නේ මේ ඔබ ප්‍රත්‍යක්ෂ කරගත්තා කියලා ඔබ කියන්නේ යන්නේ. මෙවැනි අය අද අපිට හම් වෙලා තියෙනවා. අපි සමග සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා අපෙන් ඒ කාරණා දැනගන්නවා. ඒ දේශන සාකච්ඡා කරපු ඒ අපි ගාවම රෙකෝඩින් තියෙනවා. නමුත් ඔවුන් ඊට පසුව ඔවුන් අපට දොස් කියනවා. ඒ විතරක් නෙමෙයි අපි ඒ හෙලි අපි ප්‍රත්‍යක්ෂතාවය තුළ අවබෝධ කරගත් අර ධර්මයේ තැහැල්ලු කළා. අවසානයේ ඔහු ඔහු අවබෝධ කරගත්තයි කියලා කියන්න යනවා. ඔබ කරන්නේ මහා අඥාන ක්‍රියාවක්. පහත් වැඩක්. නින්දිත වැඩක්. ඒක ඔබටත් හොඳ නැහැ. කවදා හෝ සත්‍ය හැමෝම දැනගන්නවා. මේ බුද්ධෝත්පාද නාලිකාවෙන් තමයි මේ සත්‍ය ලෝකෙට මුලින්ම එලි කරේ කියලා දැනගන්නවා. එදාට ඔබට ලැජ්ජ වෙන්න වෙයි. ඒ පහත් වැඩ කරන්න එපා. එක්කෙනෙක් දෙනෙක් නෙමෙයි. අද බොහෝ බොහෝ අය ඉන්නවා. අපිට අපිට අපිට අහන්න ලැබෙනවා. ඔවුන් දේශනා කරනවා. ඔවුන් දේශනා කරන්නේ අපේ අපේ උපමා සමාලට අපි ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ. ඒ සත්‍ය අපි ලෝකෙට හෙළි කරනවා. අපි දන්නේ කිසි කෙනෙක් මේ වෙනකන් කියලා නැහැ කියලා. ඔවුන් කරන්නේ අස්මි මානෙ තුළ හිර වෙලා අර අර අර අර අපි කතා කරනවානේ ගුත්තිල මුසිල කියලා කතාවක් අන්න ඒ වගේ වැඩක්. ඒ මූසල කරපු දේ කරන්න එපා. ඒක ඇත්තටම මූසල ක්‍රියාවක්. ඒ මූසල වැඩ කරන්න එපා. ඔබේ මාන්නය ඔබ දරා ගන්න. ඔබේ මාන්නය දිය කර ගැනීමමයි ධර්මය කියන්නේ. ඒ ආත්ම තණ්හාව ආත්ම මානේ තියෙනකන් ඔබ දියුණු වෙලා නැහැ. ඔබ මේ දේ අසක් ඔබ දැනුමක් ඇති කරගෙන ඔබ ඇත්තටම කරන්නේ ಗುಣමක ක්‍රියාවක්. ඒ දෙක කරන්න එපා. අපි මේ දේශනා කරන YouTube නාලිකාවේ අද අපි දකිනවා මේ YouTube මාධ්‍ය ඔස්සේ තමන්ගේ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් දේශනා කරන්න ගොඩක් දඟලන අය දැන් ඉන්නවා. ඒ අය වැඩියෙන්ම ඇසුරු කරන්නේ බුද්ධෝත්පාද නාලිකාව. බුද්ධෝත්පාද නාලිකාවේ සත්‍ය ලෝකෙට හෙළි කරනවා කියලා ඒ අය දන්නවා. ඒ අයට ඒක දැනෙනවා. ඒ අය දැනුම හොයාගෙන යනකොට එයාට ඒක හම්බ වෙන නිසා. හැබැයි උන් අවසානයේ බුද්ධෝත්පාද නාලිකාවට තියෙන ගෞරව ඒ ඒ ඒ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඒ දීර්ඝ කාලයක් අප අධ්‍යයනය කළා ඒ ලෝකෙට හෙලි කරන සත්‍ය ඒ හෙලි කරන දේ ගෞරවයක් ඇතුව බාර ගන්න. ඔබටම ලැජ්ජ වෙන්න වෙයි. කවදා හෝ දැනගනීවි මේ සත්‍ය ලෝකෙට හෙලි කරේ සියවස් ගණනාවකට පසු බුද්ධෝත්පාද නාලිකාවෙන්මයි කියලා. මේ ප්‍රත්‍යක්ෂතාවයට පත් කරන එකවත් මේ ප්‍රත්‍යක්ෂතාව අවබෝධයට පත් වෙන එකවත් මේ අවබෝධය තුළ ලෝකෙට සත්‍ය හෙළි කරන එකවත් එසේ මෙසේ ක්‍රියාවක් නෙමෙයි මේ භාවනාවට කොටු වෙලා ඉන්න නිගණ්ඨ භික්ෂුන්ට එය පහසුත් නැහැ අපි ඍජුවම කියනවා මේ නිගණ්ඨ ධර්මයේ තුල මේක නැහැ කියලා මේ සත්‍ය නැහැ මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන සත්‍ය ඒ නිගණ්ඨ භාවනාව තුල නැහැ පටිච්ච සමුපාදේ මෙනෙහි කිරීම කියන්නේ ගැඹුරුණියේ කතාවක් ඒකට ප්‍රඥාවක් තියෙන්න ඕනි. ඒ ප්‍රඥාව වැඩෙන්න ඕනි. ඒ ඥානයන් අවදි වෙන්න ඕනි. ඒ ධම්මා අභිඥාවන් සකස් වෙන්න ඕනි. මේ බුද්ධ ස්වභාවය අවබෝධ කරන කියන එක හුදෙක් ඔය වචනයක් කිව්වා කියලා එහෙම වෙන එකක් නෙමෙයි. හැබැයි ඔබගේ අභ්‍යන්තරයේ අවංකභාවයේ නිර්මලත්වයේ ඔබගේ ආත්මභාවයේ දිය කළ යවනවා නම් ඔබේ සුදුසුකත්වයටපත් වෙනවා. ඔබගේ තරාතිරම අදාළ නැහැ. ඔබගේ වයස අදාළ නැහැ. ගැහණු පිරිමිද කියලාත් අදාළ නැහැ. ඔබගේ අවංකත්වයේ නිර්මලත්වයේ සහ ආත්මයේ දිය වීගෙන යන යන්නේයි සාධකේ හේතුව. මාන්නි දුර වෙලා යන තැන එතනයි. අවිද්‍යාව ප්‍රහීන වෙනවා කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් මෙතන හමුවන්නේ නැහැ. සබහාදහම පමණයි. ඒ සබහාදහම තුළ ඔවැනි ක්‍රියාවක් තියෙනවා. ඒ සබහා දහම් බව අපි දන්නවා. ඒක නිසා තමයි අපි නිහඬ අපි ඕන්ට කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. හැබැයි මේක අන්න හැමෝම දැනගත යුතුයි. රැවටෙන්න හොඳ නැහැනේ. රැවටීම තුළ අන්න අයත් මුලාවටපත් වෙනවා. මොකද ඔවුන්ට පැහැදිලි කරන්න බෑ. ඔවුන්ගේ අවබෝධයේ අභ්‍යන්තරයෙන් ප්‍රත්‍යක්ෂතාවයට නොගියොත් ඔවුන්ගේ අතින් අනුගාමිකයින් හැදිලා ඒ අනුගාමිකයින් අර අද මේ යුගයේ වෙන විට අර ආමිසයට ගැට ගහලා නිවන් මගත් නැති කරලා ක්‍රිස්තියානි ආගමේ වගේ ස්වර්ගයට යන පාර කියන අර දෙව්දත්ලගේ ගොඩේ අර හදාගත්ත අර අර දෙව්දත්ගේ ශාසනය හදාගත්තා වගේ අද පිරිසක් එමේ ඉන්නවනේ ඒ වගේ තවත් අය හතු පිපෙන්න වගේ බිහි වෙන එකයි සිද්ධ වෙන්නේ. ඔය මෝඩ ක්‍රියාවල නියැලෙන්න එපා. අවංකව කතා කරමු, විවෘත වෙමු. ධර්මයේ බොහොම සුන්දර කතාවක් සත්‍ය දැනගන්නකොට. මේ පණිවිඩය කියුවේ නොමග යන අයට, රැවටෙන අයට, මුලාවටපත් වෙන අයට. ඔබ අසරණ වෙන හිඳයි. ප්‍රායෝගික මේ ධහම ප්‍රායෝගිකව ඔබ හිතුවට මේ කෑල්ලක් අරගත්තා කියලා ඔබට තාම ධහම සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරගන්න එක පහසු වෙන්නේ නැහැ. ඒකට හේතුව මේක අනාත්ම ධර්මයක්. මේ අනාත්ම ධර්මයේ තුල ඔබේ අනාත්ම අනාත්ම දහම තුල ඔබ දිය වේ යුතුයි. ඒකේ ලොකු තේරුමක් තියෙනවා. හොඳයි අපි බලමු අපි ඇත්තටම ඔබට ඉදිරිපත් කරපු වාත සූත්‍රයේ ඒතම් මම සූත්‍රයේ මේ තෝච්ච මේ සියා සූත්‍රත් එකටමයි තියෙන්නේ. වාත සූත්‍රයේ අපි කෙටියෙන් පොඩ්ඩක් පෙන්නුවොත් අපි නැත්තම් ඔබට ඉදිරියේදී මේ දේශනාවෙන් පසුව වාත සූත්‍රයත් ඔබ නැවතත් අපේ පැහැදිලි කරන්න සූදානම්. මේ ගල්ග ගලනවා, වැස්ස වහිනවා, සුළඟ හමනවා. මේ වගේ තමයි සිත කියලා දෙයක් නැහැ කියවේ. සිත කියලා දෙයක් නැහැ. ගලනවටයි සිත කියන්නේ. හමනවටයි සිත කියන්නේ. ඒකයි වාත සූත්‍රයේ පෙන්වන කාරණා. එහෙනම් රූපය කියලා දෙයක් අපි ඇත්ත තියනවා ස්ථිර කරගත්තොත් වෙන්නේ අර අපේ චිත්ත ස්වභාවයක් තුළ අපේ අපි ජීවත් වෙන්නේ කොහොමද සිත ඇතුලේ? අපි අපි කියේ මේ හිතන හැම එකක්ම සිතක්, චිත්තයක්. බාහිර හමු වෙන්නේ නැහැ. එහෙනම් බාහිර තියනවා කියලා ගත්තොත් තමයි අන්න එතනයි රැවටීම. අන්න එතනයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. අන දිට්ටි සංයුත්තේ පෙනෙන ඒ ඒ අවිද්‍යාව භූමිය තුල ඒ දිට්ඨිය තුල හිර වෙන තැන එතනයි. ඔන්න අවබෝධය ඇතිවයි අර ඒතම් මම සූත්‍රෙත් පෙන්නුවේ ඒක දකින මම ඉන්නවා ඒතම් මම. ඒක තියෙනවා රූපේ තියෙනවා ඇත්ත තියෙනවා කියලා ගත්ත කමයි. වාත සූත්‍රෙ පෙන්නුවේ ගලනවා මිසක් තියෙන දෙයක් නැහැ. ගලන්නේ චිත්ත අර ස්පාක් වෙනවා කියපයි. ඒක අපි දිගටම කජ්ජනී සූත්‍රේ නම් පැහැදිලි කරගෙන ආවේ ඒකයි. මේව එකිනෙක සම්බන්ධයි. මේ සූත්‍ර හොඳින් අධ්‍යයනය කරන්න. මේව එකිනෙකට මේ සිත හැදෙන හැටි සිත සිතක් කියලා මේ මොකද්ද අපි කතා කරන්නේ කියන මේ පරම සත්‍ය ඔබට හමු වෙනවා. ඔබ ඒකාන්තයෙන් ඒ අවිද්‍යාව සුණු විසුණු වෙලා යනවා. මේ මේ කජ්ජනීය සූත්‍ර මේ අපි කතා කරන මේ මේ එන සූත්‍ර මාලාවන් එක එකකට එකක් සම්බන්ධයි. සිත හැදෙන හැටි තියෙන. ඒක දකින්න මම ඒ තම මම සූත්‍රය තුල පෙන්වනවා. අපි ඒවා නැවතත් ඉදිරිපත් කරන්න ඕන නම් ලෑස්ති. ඒ වගේම මෙතනට එමු අපි. මෙත්තෝ චමෙසියා සූත්‍රය. අපිට මිට කලින් මේ සූත්‍රයට අපි ආවේ නැහැ. අපි අතන නැවතුණා. මේ තෝච මේ සියාසූත්‍රය කියන්නේ එහිත් නැත්තම් මෙහිත් නැහැ කියන එකයි. හැබැයි මේ වචනේ ගොඩක් අයට න භවිස්සන්ති න භවිස්සාමි න මේ භවිස්සන්තිති කියලායි තියෙන්නේ. සූත්‍රය තුල තියෙන්නේ එහෙම. ඔන්න ඕක තමයි පරිවර්තනය කරගන්න බැරි වෙලා තියෙනවා. මේ දෝෂය පෙන්වන්නේ. පරිවර්තනයේ තියෙන වරද පෙන්වන්නේ. බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ ඔබටත් දකින්න පුළුවන් අපි කිව්වා සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 387 වෙනි පිටුවේ මේක දකින්න පුළුවන්. මේ සූත්‍රයේ තේරුම පැහැදිලි කරගන්න බැරි වෙලා ලත වෙනව ඔබට දැනෙයි. හිර වෙලා තියෙන බව දැනෙයි. තේරුමේ මේ ගැටලුව තියෙන්නේ. තේරුම් කරගන්න බැරුවයි ඉඳලා තියෙන්නේ. නමුත් අපි පැහැදිලිවම මේක ධර්මයේ තුලින් ධර්මයේ ඒ ධර්ම කෝණයෙන් මේක දැකලා ධම්ම චක්කුසෙන් මේක දැකලා මේ සූත්‍රයේ තියෙන්නේ කාරණා මෙන්න මේකයි කියන එකයි මේ නිර්මලව සරලව පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මේකේ තෝරගන්න බැරි වෙච්ච වචනේ තමයි අපි මීට කලිනුත් මෙහෙම දෙයක් කිව්වා. අපි කිව්වා සමන සූත්‍රය තුල පංචායතනං කියන වචනේ අතහැරලා ඊට පස්සේ තියෙන උපාදානය කියන එක විතරයි ගත්තේ කියලා. ආයතන පහේ සත්‍ය දකින්නවා සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියන එක ගත්තේ නැහැ කිය. ඒකත් තේරුම ලියනකොට මේ ධර්ම අවබෝධයෙන් තොරව මේවා තේරුම් ලියන්නේ යාම තුළ මේ අතහැරුණු දේවල් අපි මේ පෙන්වන්නේ. මේ තුල ධර්මයේ ඉස්මතු නොවන බව එතකොට. ඒ ධර්මයේ තුල සූත්‍රය තුල තියෙන බව අපි පෙන්වන්නේ. නමුත් ඒක පරිවර්තනයේ තුල වචන පරිවර්තනයක් විතරයි ඒකත් කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද අවබෝධයක් නැතුව අර වචනේ පරිවර්තනය කරගන්න බෑ. ධර්ම අවබෝධය නෑ. ප්‍රත්‍යක්ෂතාවයක් නෑ. රහතන් වහන්සේ නමක් මේක ලිව්වොත් නම් මේක හොඳට පැහැදිලි කරනවා. හැබැයි පෘථග්ජන භූමියේ ඉන්න භික්ෂුවක් හෝ කවුරුන් හෝ අපි අපහාස කරන්නේ අපි ඇයටත් ගරු කරනවා. ඔබත් ඒක ඒක වරදියට ගන්න එපා. හැමෝම එක මොකෝනේ මනින්නත් හොඳ නෑ. අපි දන්නවා මේ මේ යුගයේ වන විට අපි දන්නවා මේ මේ මේ මේ හරි ආందోලනයක් තියෙනවා. සැබෑම භික්ෂුව කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකලා ඒ උපාදානස්කන්ධයෙන් මිදින සීලේ රකින්න කෙනාටයි. එහෙනම් එනේන අරමුණක් ගානේ සිතක් ගානේ සත්‍ය දකින්න ඕනේ. අනේ සැබෑම භික්ෂුව. අද නමුත් අපි දකිනවා නිකන් රස්සාවල් හොයාගෙන නිකන් මේ නිකන් මේ ත්‍රිපිටකාචාර රාජකීය පඬිතුකලා පට්ටන් ටිකක් ගහගෙන ලොකුවට මාන්නයට බැබලෙන්න නේ සප සම්පත් හොයාගෙන මේ මේ ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලා මේ මේ ශාසනයේ ඉද භික්ඛවේ භික්ඛු භික්ෂුවක් නෙමෙයි. ඒ පෘථග්ජන උම්මන්තක භික්ෂුන් වහන්සේලා අපිට අදාළ නැහැ. අපි භික්ෂුව කියලා කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නට. අපි ශ්‍රමණ කියලා කියන්නේ ශ්‍රමණ සූත්‍රයට භික්ෂු සූත්‍රයට අනුගත භික්ෂුවට පමණයි. චීවරයක් දරූ පමණින් කාරෙද්දක් පෙරූ පමණින් පාට පාට රෙදු මාරු කරා කියලා ඔබට මේ ධර්මයේ ධර්මයේ ප්‍රත්‍යක්ෂතාවයට එන්න බෑ. මේක රෙද්දක් මාරු කළ ලබන දෙයක් නෙමෙයි ඒකයි බුදුන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිණිසටම මේ මගඵල තියෙනවා. සසර දුකෙන් මිදෙනවා. දුගතියට වැටෙන්නේ නැහැ. සිතක් තියෙනවා නම් ඒ සිතේ මිදීමකුත් තියෙනවා. අන්න එතනයි වැදගත්. මේක හොඳින් දකින්න ඕනි. රවටෙන්න යන්න එපා. මේ යුගයේ වෙනකොට සියවස් ගණනාවක් ගෙවිලා නවතත් මේ සත්‍ය ධර්මයේ ඉස්මතු වෙන්නේ දෘෂ්ටි කාන්තාර එකමයි. හොඳට ඒ ආબોධය ඇතුව දකින්න. මොකද මේ සත්‍ය ධර්මයේ අවංකවම අවබෝධ කරගත්ත අතේ ඇඟිලි ගන්නට හෝ කීප දෙනෙක් හෝ ඉන්න පුළුවන්. අපිට හමු වෙලා තියෙන වික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධියේ විශේෂයෙන්ම ওই ධර්ම දේශනා කරන ගොඩක් අය ඉන්නේ කර්මඵලයට හිර වෙලා කියලා ඔබට ධර්මය අහනකොට මේ ධර්මය තුල තේරෙනවා. එවැනි ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කළා නැහැ. පෙර නොඇසු විරු දහම පුබ්බේ අනුසය ධම්මිසු කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුලත් ඔබට හොඳට දකින්න ලැබෙයි හේතුඵල ධහමයි. හේතුම් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුජ්‍යති කියපු ධහමයි. යේ ධම්මා හේතු භගවත් තේසං හේතුන් තථාගත ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල ධමයි කියලා අස්සජි මහරහතන් වහන්සේ මුවින් පිට වෙනවා. අටුවා ටීකා තව ඔකට තිප්පිලි ඒවා අවශ්‍ය නැහැ. ඒවා ලියලා තියෙනෙත් ඔක්කොම මේ පොත් නම් ඇත්තටම කරේ තියාගත්තොත් ඒ කරේ තියාගන්න නෙමෙයි මේ පොත ආභරණයක් කරගන්න එපා. මේකේ සැඟවිලා තියෙන යන්තම් හරි ඉතුරු වෙලා තියෙන සූත්‍රක ධර්මයේ දකින්න ඔබ දක්ෂ වෙන්න ඔබගේ දැස් සැරෙන්න මේ පැහැදිලි කිරීම හේතු වෙනවා. තොච්ච මෙස්සියා සූත්‍රේ ඔන්න ඔතන අපි ඉස්මතු කරලා මේ පෙන්වන්න යන්නේ මේ තියෙන ධර්මයේ මේ සූත්‍රයේ තියෙනවා. අපි ඔබට ඒකයි කිව්වේ මේ දිට්ටි සංයුත්තේ තේන සෝතාපට්ටි වග්ගය කියන්නේ සෝතේ කියන්නේ ගලනවටයි සිත කියලා දෙයක්වත් නැති බවයි ඔබට එතනදී හමුවන්නේ. වාත සූත්‍රය පෙන්වන්නේත් ඒ කාරණාවයි. ගලනවා ගැලීමටයි සිත කියන්නේ. එතන දෙයක් කියලා නෑ දෙයක් කියලා ගත්තොත් ඒක දෘෂ්ටි අන්න ඒකයි දික්ටි සංයුත්තේ පෙන්වන මිත්‍යා දෘෂ්ටිය. මොකද දෙයක් කියලා ගත්තොත් ඒකයි දික්ටිය. රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් භන්තේ කියලා කියන්නේ අපි රූපය කියලා කියන්නේ රූප ආරම්මනේ ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප පොට්ටබ්බ රූප කිව්වේ ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කිව්වේ රූපාරම්මණයටයි රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් භන්තේ කියලා සංඝයා වහන්සේලා පිළිතුරු දෙන්නේ එනම් මේ රූපය කියන්නේ අපි සිතට එන අරමුණේ දෙයක් පොතක් මේසයක් කියලා ගත්තොත් අන්න අනිච්ඡම්බන්තය කිව්වේ අන්න පොත කියලා දෙයක් ඔයවත් හම්බ වෙන්නේ නැහැ. ශබ්ද වර්ණ එකතු වීමක් තමයි පොත කියන්නේ. ඒක සංකාරයක්. ඒ සංකාරකය සකස් වුණු එකක්. ශබ්ද වර්ණ ගන්ධ රස මේ ආයතන වලට එන ඒවා එකතු වෙලා හදාගත් එකක්. අපි එවැනි දෙයකට තමයි රූපය කියන්නේ. එහෙම දෙයක් කොහෙවත් නැහැ. ඒක චිත්තයක්. අපි අසුරු කරන්නේ චිත්තයක්. රූපාරම්මණයක්. ඒක දකින්න. ධර්මයේ දකින්න ප්‍රමාණයටයි ඔබට ඒ විවරිතෝ විජිතෝ කියන ඒ ධර්මයේ තව තවත් සත්‍යයට ලං වෙන්න හැකියාව තියෙන. අන්න අවිද්‍යාව ප්‍රහීන වෙනකන් ඔබට මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන එකත් අඩුලුහුඩුකම් මතයි සිද්ධ වෙන්නේ. ඒ සත්‍ය, ඒ කියන්නේ සත්‍ය ඥානය, ඒ කියන්නේ දර්ශන ඥානය, දර්ශන සාපත්‍ය, ඒ කියන්නේ මේ බුදුන් වහන්සේ ලෝකයට හෙළ කරපු ධර්මයේ තව විදයකින්. ඒ ධර්ස ඒ සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය කෘත්‍ය ඥානය ඇති කෙනාටයි කෘතඥානය සත්‍ය කෘත්‍ය කෘතක් ත්‍රිපරිවට ත්‍රිපරිවට්ටන් ද්වේදසාකාරං කියලා කිව්වේ ඒකයි සිතේන අරමුණ ඇත්ත කරගත්තොත් අන්න සමුදේ දෙයක් හටගත්තා ඒක රැවටුනොත් මොකද දුක්ඛ සත්‍ය සමුදේ සත්‍ය තියෙන තැනයි දුක්ඛ සත්‍ය තියෙන්නේ එහෙම වුණොත් මොකද වෙන්නේ අන්න ඒක සත්‍ය දැක්කොත් නිරෝධ සත්‍ය දැකීමයි මාර්ග සත්‍ය එහෙනම් මේ මේ මේකද මේ දකින්න මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානේ මේ සත්‍ය දැනගන්නවා කෘත්‍ය ඥානේ ඊට පස්සේ ඒක එදිනෙදා ඔහුටම ඒක ප්‍රායෝගික වෙනවා අන්න කෘත්‍ය ඥානේ එහෙම වුණොත් තමයි මිදීම තියෙන කෘතඥානේ ත්‍රිපරිවට්ටන් ද්වේදසාකාරං කියේ අරහත් චතුරාර්ය සත්‍ය හතරත් ඒ වගේම ඉතරන අරමුණයි මේ සේරම ඒක ත්‍රිපරිවට්ටන් ද්වේදසාකාරං කිව්වේ නිසායි මේකත් පටලවගෙන තියෙනවා මුළු සමාජයම මේක පටලව ගන්න ඕන එක ඕනේ දෙයක් නෙමෙයි. මේක මේක අවබෝධයටපත් වුණාම මේකක්වත් පැටලෙන්නේ නැහැ. ඍජුවම පේනවා මේ සියල්ල. අපි කො පරිසම්පාදයේ තියෙන මේ මොහොතේ අරමුණේ. ඒකමයි ෂණ සම්පatti මේ ෂණේ විතරයි තියෙන්නේ. සත්‍විස් බෝධිපාශක ධර්ම මේ ශ්‍රණය තුලයි වැඩෙන්නේ. මේ ශ්‍රණයයි මේ සියල්ලම සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන්නේ සද්ධා කියන්නේ සත්‍ය දකිනවා. වීරයකට ගන්න වීරය සිතට එන අරමුණේ සත්‍ය දකින්න එකයි සද්ධාව. ඒ සත්‍ය දන්න කෙනෙකුට විතරයි හම්බ වෙන්නේ. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා සති කියන්නේ එනේන ආරමුණ සත්‍ය දැකලා මිදෙන ඒ සමාධියයි අනිමිත්ත සමාධිය. අන්න සිතට එන ආරමුණේ සත්‍ය දැකීමමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාව තියෙන්නේ මෙන්න මේ සිතට එන ආරමුණේ සත දකින්න ගන්න වීරයත් ඒ ආරමුණ දැක දැක මිදෙන ඒ අනිමිත්ත සමාධියත් තුළ ප්‍රඥාවයි වැටලා තියෙන්නේ. ඒ මහා ප්‍රඥාවට හසු වෙනවා මේ සිත කියලා දෙයක් නැති බව. සිත කියන්නේ අපි ගත්තොත් මේ රූපේම තමයි. රූපය ඇත්ත කරගත්තොත් ඒ රූපාරම්මණයටයි සිත කියන්නේ. ඔබ රූපය කියනකොට ඔය දැන් පොත් ලියාගෙන ඔබ දන්නවනේ රූපකාණ්ඩ 28යි මේම කියලා ගොඩාක් ඒවා ලියාගෙන ඔක්කොම අවුල් කරගෙන තියෙනවා. අපි ඒක නිතරම පැහැදිලි කරා. මේ දහම් පාසල් වල පිරිවෙන් වල පරිහරණය කරන රේණුකා චන්ද්‍රමලා පොත් ටික නිකන් කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ සිලබස් එකක් විතරයි. ඒකේ නිවන් මඟ නැහැ. නිවන් මගට ඒක ගැලපුවොත් තමයි අපිට තේරෙන්නේ ඒකේ තියෙන දෝෂ කන්දරා කන්දක් වගේ. බොරු ගොඩකට කොටු වෙනවා කියලා. ඒක ගැලපෙන්නේ අග මුල මැද ගැලපෙන්නේ නැහැ. පටිසමුපාදෙත් ඒක ගිය ආත්ම කතාවකට දාගෙන. මේත යුගයේ වෙන විට විශාල දෘෂ්ටි කාන්තාරකින් අපි නිදහස් වෙලයි මේ ධර්මයේ කරා යා යුතුයන්නේ. අපි දැන් මේකේ මුල ඉඳන් මේ සූත්‍රයට බලමු අපි. මහණෙනි දැන් මේකේ තේරුමත් එක්කම අපි කතා කරනවා. එතකොට ඔබට ඒ තේරුම සූත්‍රය කිව්වත් ඔබට සූත්‍රය වැටහෙන්නේ මේ තියෙන තේරුම සිංහල වචන ටික ඒ විදිහටම කියාගෙන ගිහලා ඒකේ නිවැරදි විය යුතු තැන පෙන්නකොට හැමෝටම මේ මේ තුල ධර්මයේ පේන්න ගන්නවා. ඒ නිසා තමයි අපි සිංහල පරිවර්තනේ පාවිච්චි කරනවා, භාවිතා කරනවා පමණයි. නමුත් අපි සූත්‍රය තුල ධර්මයේ පෙන්නනවා. අනේ ධර්මයේ පොතක කොහෙවත් නැහැ. ඒ ධර්මයේ තමයි ඒ සැඟවිලා මේ සූත්‍රයේ ඉස්මතු කරගන්න බැරි වෙලා තියෙනවා. ධර්මයේ නොදන්න කෙනෙකුට මේ වචනවල පාලියේ වචනේ තියෙන සූත්‍රයේ තුල තියෙන ඒ ධර්මයේ දකින්න බැරි වෙනවා එතකොට. අනේ නිසයි මේ හෙලි කිරීම සූත්‍රවල පැහැදිලි කිරීම කරන්න හේතු වෙලා තියෙන්නේ ඔබ රැවටෙන නිසයි. ඔව් එතකොට අපි කිව්වා මෙතනදී මේ අපි දැන් පැහැදිලි කරන්න ඉස්මතු කරන්නේ න භවිස්සාමි න මේ භවිස්සන්ති කියපේක. එහෙත් නැත්තම් මෙහිත් නැහැ. ඒත් නැත්තම් කිව්වේ දැන් සිතට එන අරමුණ. දැන් අපි මේ මොහොතේ සිතට එන අරමුණ බිත්තිය දකිනවා. එහෙනම් බිත්තිය කියලා දෙයක් එහි තියෙනවද? එහිත් නැහැ. අන්න බිත්තිය කියලා දෙයක් නැහැ. එහෙම වුණොත් මෙහි බිත්තියක් තියෙනවද? මෙහිත් නැහැ. සිතෙත් බිත්ති කියලා දෙයක් නැහැ. නාම රූප අන්ත දෙකම තමයි අජ්ජත් බයිද්දා කියන එකම තමයි මේ න භවිස්සාමි න මේ භවිස්සන්ති කියලා කියන්නේ. එහෙම මිදුන්නේ නැත්තම් මේත් මිදින්නේ නැහැ. එහෙම මිදුනොත් මේත් මිදෙනවා. ඒ කියන්නේ නාම රූප රූපයාන්තෙත් නාමයාන්තෙත් අන්ත දෙකෙන් මිදෙන තැන අන්න විඥානය අනිදස්සන වෙන තැනම තමයි මේකම දහම තමයි පෙන්වන්නේ. අජත බයිද්දා කියලා අන්ත දෙකෙන් මිදුණු තැන යොබන්තේ විදිත්වාන කියලා අන්ත දෙකක් හම්බ වෙන්න තැන අන්න මජ්ජේමන්තා නලිප්පති විඥාණයට බැස ගන්න මැදකුත් හම්බ වෙන්නේ නැහැ. අපපටිතිත විඥානය. ඒ කියන්නේ අනිදස්සන වෙනවා. එතනයි නිවන් මඟ තියෙන්නේ. අපි දැන් බලමු බොහොම සරල විදිහට මේක ගලපලා දෙන්න. මහණෙනි කුමක් ඇතිකල්ලි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ඉඳීම් මම් නොම් නෙම් නම් මට නොදවන්නේය. මතුද මම් නොවන්නේම් නම් මට නොවන්නේමි දෘෂ්ටියක් උපදීදයි. කුමක් ඇසුරු කොට කුමකට පිවිස මෙසේ වන්නේද කියනයි මේ ප්‍රශ්නය අහන්නේ. කිස්මින් නුකෝ භික්ඛවේ සති කිං උපාදාය කිං අබිනිවිස්ස ඒවන් දිෂ්ඨ උපජ්ජති නෝ ච සා. එතන කියූප එක තෝ ච මේ සියා කියන එක. එතන තෝ ච සා. තෝ ච මේ සියා න භවිස්සාමීත මේ භවිස්සතීත. එතකොට කුමකට ඇසුර කර කුමකට පිවිස මෙසේ වන්නේද කියලා යහන්නේ. එතකොට වහන්ස අපගේ දහම් මිය භාග්‍යවතු මුල් කොට ඇත්තා. භගමූලිකෝ භගමූලිකා තෝ භන්තේ ධම්මා භගමූලිකා තෝ බන්තේ ධම්මා එතකොට භාග්‍යවතුන් වහන්සේ මුල්කට මුල්ක භාග්‍යවතුන් වහන්සේ අපගේ දහම් වූ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේටම කරුණ පැහැදිලි කරන්න කියන එකයි. එතකොට මහණෙනි රූපය ඇතිකල්ලි රූපය ඇසුරු කොට රූපයට පිවිස ඉඳින් මම් නොවන්නේම් නම් මට නොදවන්නේ. එතකොට රූපය ඇසුරු කොට රූපයට පිවිස. එතකොට මේ මම් නොවන්නේම් නම් මට නොදවන්නේ කියනකොට එතකොට ඔබටත් ඒක ගලප ගන්න බැරි වෙනවා. රූපය හැබැයි රූපය ඇසුරු කොට රූපයට පිවිස කියනකොට තේරෙනවා රූපය ඇත්ත කරගත්ත තැන. එතර මේ සත් රූපය ඇත්ත කරගත්ත තැනයි එතන මම නොවන්නේ නම් මෙතනත් මම නොවන්නේද කියන එක තමයි මේ කියන්නේ. ඒක තමයි කිව්වේ මෙතන ඔබට තේරේ මේ සිංහල ඒක තේරුම දිහා බලනකොට මේක පැහැදිලි වෙන්නේ නැති බව කියන දේ. අපි ඒක අපේ දකින ඒ සත්‍ය තුලින් එක පෙන්නනවා. ඒ එහිත් නොවන්නේ නම් මෙහිත් නොවන්නේ කියන එකම තමයි මේ කියන්නේ. මම නොවන්නේ නම් මට නොදවන්නේ කියලා තමයි පැහැදිලි කරන වචන පැහැදිලි කරන විදිහට. රූපෙක්කෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අබිනිවස්ස එවං දිට්ඨි උපජ්ජති නො තෝ චස්සං නො එතකොට මේ ගන්නෙ තෝ චස්සං තෝච මේසියා න භවිස්සාමීත මේ භවිස්සාන් තීති අර අපි කියපේක න භවිස්සාමි න මේ භවිස්සාන් තීති කියපේක එතකොට මේක සිංහලට ලියලා තියෙන්නේ මම නොවන්නේ නම් මට නොදවන්නේ කියන එක. අතර මෙතන අඩුව තියෙන්නේ එහිත් නොවන්නේ නම් මෙහිත් නොවන්නේ කියන එකයි වෙන්න ඕන. එතකොට එහිත් නැතිනම් මෙහිත් නැහැ කියන එකයි ලියන්න ඕන. නමුත් මේකේ වචන ලියන්න ගිහිල්ලා මේක තේරුම හොයාගන්න බැරි වෙලා තියෙනවා. මම නොවන්නේ නම් මට නොදවන්නේ කියලා ඔන්න ඔය විදිහට ඔබටත් දකින්න ලැබෙයි මේ සූත්‍රය දකින්නොත් නොදවන්නේ කියලා තමයි තියෙන්නේ. ඒක තමයි මෙතන මේ කියන වචනේ. එතකොට ditthi uppajjati to tassa to cha mesia na bhavissamita na bhavissanti වේදනාය දයාලු අධිදිනු කියන සංඥාය සංකාර විඤ්ඤාය මේ මේ විදිහටම කියනවා. එතකොට කියලා කියනවා විඥානං එතකොට අබිනිවස්සාය. අබිනිවස්සය ඒවං අද රින්ගන්නේ නැහැ දැන් එතකොට මේ සිතට එන සිතුවිලි අරමුණ සත්‍ය කරගන්නේ. අබිනිවස්සාය. ඒක රින්ගනවා නම් අන අබිනිවේෂය කියන එක. රින්ගනවා කියන එක. ඒවන් දිට්ඨි උපජ්ජති. එහෙම වුණොත් තමයි දිට්ඨිය උපදින්නේ. අපි අබිනිවේෂාය රින්ගුවොත්. උපාදාය අබිනිවේෂාය ඒවන් දිට්ඨි උපජ්ජති. තෝ චස්සං තෝ ච මේසියා න භවිස්සාමීත න න මේ භවිස්සන්තීති. ඒතර ඒක උපාදාය කරගත්තොත් ඒ කියන්නේ මේ සිතරෙන අරමුණ ඇත්ත කරගත්තොත් ඒක එතකොට ඒකයි දිට්ඨිය කියන්නේ ඒකයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. තංකි මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. අන්න දැන් අර බුදුන් වහන්සේ සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න ස්වභාවය. මහණෙනි ඒ කීමයි හංගියුද? රූපේ නිට්ඨයෝ වේද අනිත්‍යෝ වේද ඔය කියන්නේ දෙයම තමයි. අපි හිතන දේ බාහිර නෑ. අපි හිතනවා මේක පොත මේක ඇඳ මේක මේස කියලා. එහෙම දෙයක් අපිට බාහිරින් හම්බ වෙන්නේ නෑ. ඒක චිත්තයක් සිතුවිල්ලක්. අපි සිත තුළයි ජීවත් වෙන්නේ. අපි හිත හිත ජීවත් වෙන්නේ. අපි හිතන ලෝකෙක අපි හීනෙනුත් දකින්නේ ඒ නිසයි. ඒක චිතුවිල්ලක්. අපි පරිහරණය කරන චිත්තයක්. ඒකයි මේ බුදුන් වහන්සේ එකම විලාසයට ඔබට දකින්න ලැබෙන්නේ මේ ප්‍රශ්න මාලාව. රූපනිච්චතෝ අනිච්චතෝ කියන එක. තං කිම් මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මහණෙනි මඤ්ඤණාවට යන්නේ රූපේ නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බන්තේ. එතකොට ඒ රූපේ නිට්ටයයි කියලා කිසිම තැනක නැහැ. එතකොට අපි මේ දකින මේසේ ඇඳ පුටුව කියලා දෙයක් කොහෙවත් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ බාහිර නෙමෙයි මේ කතාව. අපි හිතන දේවල් කොහෙවත් නැහැ. අපි මේ සේරම විඥාන මායාව වෙන්නේ දැනගන්නේ. එහෙනම් එහෙම දෙයක් බාහිර ශබ්ද වර්ණ එකතු වුණු දෙයක් බාහිර හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් තේරෙනවා මේ සංඛාර වලින් සකස් වෙන විඥාන මායාවේ අවසානයේ දැන ගැනීමයි විඥාන මායාව කියන්නේ. ඒක සකස් වෙන්නේ සංඛාරය නිසා. ඒ නිසා තමයි මේ සූත්‍ර ලියනකොට ගොඩක් ඒවැදි වේදනා සංඥා සංඛාර විඥාන එකම විදිහට කියලා තමයි මේ ටික කියන්නේ. ඒ කියන්නේ සංකාරකයන් මේ සකස් කරගත්ත දෙයක් කියන එකයි මේකේ තේරුම. මේ විදිහට වේදනාව සංඥාව සංකාර විඥානය කියලා එකිනෙක පැහැදිලි කරන එකම විදිහට රූපය කියලා කතා ඒ උපාදාන ස්කන්ධය ගැන ස්කන්ධය ගැන කියන්නේ. ඒ සකස් කරගත්ත දෙයක් නිසා. එහෙම දෙයක් කොහෙවත් නැහැ. එතකොට දැන් මෙතනදී ගත්තත් ඒකමයි යමෙක් අනිත්‍ය නම් මේ දුක්ද සැකද රූපානිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ මහණෙනි ඊට පස්සේ අහනවා යම් යම්පන අනිච්ඡන් දුක්ඛං වා තං සුඛං වාති යම් පනා නිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං බන්තේ යමක් යම් පනා යම් පනා නිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති යමක් අනිත්‍ය නම් මේ දුක්ඛද සැපද දුක්ඛං බන්තේ කියප එකයි යම්පනා නිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං අපිනූතං අනුපාදාය ඒවන් දිට්ඨි උපජ්ජේය. අන්න ඒ මොනොත් තමයි දිට්ඨියක් උපදින්නේ. මිත්‍යා දෘෂ්ටිය උපදින්නේ එතනයි. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන සුළු නම් ඒ ඇසුරු කොට ඉදින් මම මම් නොවන්නේම් නම් මට නොදවන්නේ කිව්වේ අන්නේ නිසායි. එහිත් නොවේ නම් මෙහිත් නොවේ කියන එකයි. එහිත් රූපය කියලා දෙයක් නැත්තම් මෙහිත් මමෙකුත් නැහැ. ඒ දකින්න කෙනෙකුත් නැහැ. ඒකයි පෙන්වුවේ එහිත් නැත්නම් මෙහිත් නැහැ කියන එක. එතකොට මම කියලා කෙනෙක් ඉන්නේ එළියේ රූපය කියලා දෙයක් තිබ්බොත් පමණයි. එහි දෙයක් රූපය කියලා දෙයක් හම්බ වෙන්නේ නැත්නම් මෙතන මමත් හම්බ වෙන්නේ නැහැ. ඒ තමයි මම. මම ඉන්නේ ඒ එළියේ දෙයක් තියෙනකන් කියන එක. එළිය රූපය අපි දකින දේ අපි හිතන දේ ඇත්ත කරගත්තොත් ඒකමයි මම කියන්නේ. ඒ තමම. එතකොට ඒකයි අපි අර කලින් පැහැදිලි කරනකොට සාකච්ඡාවේදීත් ඔබට වැටෙන්නේ නැති රූපේ එළිය අපි ඇත්ත කරගත්තොත් ඒ රූපෙන් තොර මමෙක් නැහැ. පොතමයි මම. පොතෙන් තොර මමෙක් නැහැ කිව්වේ ඒකයි. එතකොට මම කොහෙද ඉන්නේ? මම කියන්නේ දැන් මේ කයද මේ මේ කර්කජ කයද? මේ ශරීරයද? නැහැ. එතකොට මම කියන්නේ සිතුවිල්ල. මේ ශරීරෙත් කයත් මමයි කියලා අපි හිතන් ඉන්නේ. එහෙනම් මැරෙන්නේ කයද සිතද කියලා ඇහුවේ ඒකයි මැරෙන්නේ සිතයි. ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම පෙනහල වැඩ කරනවා, හෘදය වැඩ කරනවා. අර ස්පාක් එක සිද්ධ වෙන sensors 5 sensors වැඩ කරනවා. ස්පාක් වීමයි එතකොට මේ අපි කතා කරනවානේ අපි කතා කරනවානේ මේ දැන් මේ මැරෙනවා කියලා. එන හුස්ස ආස්වාස ප්‍රාස්වාස නවතිනකොට සිද්ධ වෙන්නේ අර අර ස්පාක් වෙන එක නවතිනවා. එහෙනම් මේ ස්පාස් ස්පාක් වෙන එකමයි. එතකොට මේ ප්‍රසාදේ ආයතන හරහා එන ප්‍රසාදයයි එන අරමුණයි ඒ අරමුණයි මම කියන්නේ. එතකොට මම කියලා එතකොට තියෙන්නේ මේ මනෝ විඥානය කියන්නේ ආයතන විඥානය වලින් හදාගත්ත අර පොත මේසේ අද කියන එකමයි. එහෙනම් ඒ මේ ශරීරයට අපි මම කියලා දැන් අපි ඒක පෙන්නුවේ ඇඟිල්ලක් කපනවා. එතකොට මගේ ඇඟිල්ලක් කැපුවා වෙනවද? නෑ. එතකොට කකුලක් කපනවා. එතකොට ඒක මේ කකුල නෑ ඇඟිල්ල නෑ කියලා හිතනවා. කකුල කැපුවයි කියලා හිතනවා. එතකොට කකුල් දෙකම කපනවා. කකුල් දෙකම කැපුවයි කියලා හිතනවා. ඊට පස්සේ අත් දෙක කපනවා. ඊට පස්සේ අත් දෙක කැපුවයි කියලා හිතනවා. ඊට පස්සේ අපි හිතනව නේද මේ හැම එකම. මේ කකුල, මේ ඇඟිල්ල, මේ අත කියලා හිතනවා. එතකොට මේ ශරීරය කියලාත් හිතනව නේද? අපි හිතනවා. හිතනවා කියන්නේ එතකොට මම කියන්නේ මේ ශරීරයද? නෑ අපි හිතන එකට. මේ ශරීරය මමයි කියලා අපි හිතන එකක් තියෙන. එතකොට දැන් මම කියන්නේ මේ ශරීරයද නෑ සිතට. ඒකයි කිව්වේ රූපං අත්තත්ව සමනුපස්සති අත්තනීවා රූපං සමනුපස්ස රූපස්සින් අත්තානං සමනුපස්සති අත්තනීවා රූපං සමනුපස්සති. අපි රූපේම ආත්මය කියලා හිතනවා. ඒකත් අපි හිතනවා. රූපය තුල ආත්මයක් තියෙනවා කියලා හිතනවා. ආත්මය තුල රූපයක් තියෙනවා කියලා රූපේ මේ රූපේම ආත්මය කියලා හිතනවා. ඒ කියන්නේ මේ කාර්කජ කාය මමයි කියලා අපි හිතන් ඉන්නවා තව පැත්තකින්. මේවා ඕන විදිහකට ඔබ මේ කියන දේ වැදගත් වෙන්නේ. මෙතන පණිවිඩේ වැදගත් වෙන්නේ. මේ කාර්කජ කායද මම කියන්නේ නෑ. එහෙනම් අපි හිතන එකයි තියෙන්නේ. දැන් සිතද මැරෙන්නේ කායද? ආස්වාස ප්‍රාස්වාස නවතිනකොට මැරෙන්නේ සිතයි සිත නැති නිසායි කාය වලලන්නේ. එහෙනම් මැරෙන සිත නම් මේ සිත හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව. පවතින සිතක් නැහැ. අන්න ෂණේක මරණය දකිනවා. ඉහළට ගත්ත උස්ම පහළට හෙලන්න කලින් ෂණේක මරණය දකිනවා. අන්න එතනයි ෂණ සම්පත්තිය තියෙන්නේ. එහෙනම් ක්ෂණයක් ක්ෂණයක් පාසා අපි ඉපදෙනව මැරෙනවා. එතකොට දැන් මම ඉන්නේ කොහෙද? දැන් මේ සිත කියන්නේ මොකද්ද? සිතට එන අරමුණ කුමක්ද? එහෙනම් මේ පොත දකින හිත උදාහරණයක් ගත්තොත් දැන් මේක ආයතනේ තමයි දැන් ඒ කියන්නේ චක්කු විඤ්ඤාණයට එන ආලෝක ඇඩතලේ මේක එනකොට මේනවා මනෝ විඤ්ඤාණයෙන් පොත කියලා. හැබැයි මනෝ විඤ්ඤාණයෙන් එන පොතම නේද ඔය මම කියන්නේ. ඌට එහා කොහෙද මම ඉන්නේ? ඊට එහා කෙනෙක් නැහැ. පොතෙන්තර මමෙක් නැහැ කිව්වේ අන්නේ නිසයි. එහිත් නැතිනම් මෙහි මෙහිත් නැහැ කිව්වේ අන්නේ නිසයි. ඒ නිසයි කිව්වේ එහිත් නැත්නම් මෙහිත් නැහැ කියලා. ඒ කියන්නේ පොතක් නැත්නම් මමත් නැහැ කියන එකයි. මම කියන්නේ දෘෂ්ටියක් ඒක හැදුනේ කොහමද දෙයක් තියනවා කියලා රූපානිච්චතෝ අනිච්චතෝ කිව්වේ ඒකයි රූපං අනිච්චං බන්තේ නම් ඒ රූපේ සත්‍යයක් නෙමෙයි නම් පොත කියන එක සත්‍යයක් නෙමෙයි රූපේ කියේ රූපාරම්මණය අපි කියේ ඒකයි අපිට ඇහැට පේන්නේ ඇස කියන්නේ එනම් පොත අපිට පේන්නේ එනම් පොත එහිත් නැත්නම් මෙහිත් නැහැ කියන එකයි ඒ කියන්නේ පොත කියලා දෙයක් කොහෙවත් නැහැ. ඒ શબ્ද වර්ණ එකතු වෙන එකක් කොහෙවත් අපිට හම් වෙන්නේත් නැහැ. ඒකට එහිත් නැත්නම් මෙහිත් නැහැ කියවේ අන්නේ නිසායි. ඒක හොඳින් පැහැදිලි කරගන්න ඕනි තැන. තමන් කොතනද ඉන්නේ? තමන් ඉන්නේ මෙතනද? ශරීරෙද? නැත්නම් මේ දකින දැකීමද තමන් කියන්නේ? ඔව්. ඇත්තටම පොතෙන් තොර මමෙක් නෑ. ඒකයි කිව්ව අපි මේ ඇඟ ඇතුලේ ඉන්නවා නෙමෙයි මේ සිතට තනක් පනවන්න බෑ සිත කියලා දෙයක්වත් නෑ කියලා. එහිත් නැත්නම් මෙහිත් නෑ කිව්වේ ලොකු තේරුමක්. සිත තියෙන තැනක් නෑ. සිත කොහෙද? සිත කියන්නේ පොතමයි. පොත දකින්න එකමයි මම කියන්නේ. දැන් මම කොහෙද ඉන්නේ? මම තමයි මේ හැම මොහොතෙම ඇති වෙන නැති වෙන ස්පාක් වෙන එක. දැන් මම තමයි පොත කියන්නේ. මම තමයි මේස කියන්නේ. මම තමයි පොළව කියන්නේ. මම තමයි ඉර කියන්නේ. කුමද්ද ඔබ කියන්නේ ඒ රූපාරා ඒ ඔබමයි. මේ ධර්මයේ තියෙන ගැඹුරුම තැනයි. මේක අවබෝධයෙන් දකින්න ඕනි. මේ තෝච මේසියා සූත්‍රය තුල පෙන්වන්නේ ඊටාම ගැඹුරු කාරණාවක් මේ ධර්මයේ තුල තියෙනවා. ඊටාම ගැඹුරු ධර්මයක් මේ පුංචි වචන ටිකේ තියෙනවා. එහිත් නැත්නම් මෙහිත් නැහැ කියන එක මේ මම එහිත් නැත් එහිත් නැත්නම් මමයි නැත්තේ මෙහි. මෙහි මමත් නැහැ. එහි ඒක නැත්නම්. ඒ කියන්නේ එතන එතන නැත්නම් මෙතන මමත් නැහැ කියන එකයි. දැන් මම කිව්වේ මෙච්චර කාලයක් ඔබ දැක්ක ගසටමයි. ඔබගේ ඉස්සරහට ඔබ මරන්නේ ඔබට බනින කෙනාමයි Taman කියන්නේ. ඔබ නැත්තම් ඔබෙන්තර මමෙක් නෑ කිව්වේ ඔන්න ඔය නිසයි. ඔබමයි මා කිව්වේ ඔන්න ඔය නිසයි. ඔබමයි මා. හරි පුදුම කතාව. මේ සබහා දහමමයි තමන් වෙන්නේ එතකොට. ඒකයි අපි කිව්වේ මේ ධර්මය අවබෝධ වුණොත් මේ සබහා දහමෙන්තර දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ පෘථුවේ අර සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථුවියම අළු වෙලා ගියොත් අභ්‍යවකාශය විතරයි ඉතුරු වෙන්නේ. අභ්‍යවකාශය තුල කොහින්ද කෙනෙක් දෙයක්. අපි හිතන දේවල් කොහෙවත් නැහැ කියවන්න ඔය නිසායි. දැන් තේරෙනවා. ඊටාම ගැඹුරුයි ඒ කියපු පැහැදිලි පැහැදිලි කියන ධර්මයේ දකින්න කෙනාට විතරයි මේ දැකගත හැකි වන්නේ මහණෙනි එතකොට දැන් මෙතන පැහැදිලි වෙනවා රූප නිචතෝ අනිචතෝ අනිච්ඡම් බන්තේ එතකොට මේ රූපය කියන්නේ රූපාරම්මනේ සිතට එන ආරමුණ. ඒ අනිත්‍ය නම් ඒ කියන්නේ අපි හිතන දේ සංඛාරා වර්ණ ශබ්ද එකතු වෙලා හදාගත්ත එක. ඒක කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒකයි ඒක අනිත්‍යයි කියේ රූපං අනිත්‍යං කිව්වේ ලොකු තේරුමක්. අපි හිතන දේවල් කොහෙවත් නැහැ. එහෙමනම් ඒක දුකද සැපද දුක්ඛම් බන්තය. ඒ කියන්නේ අපි හිත තියන කියලා ගන්න හැමදේම දුකයි. එහෙම දෙයක් හම් වෙන්නේ නැහැ. මහණෙනි රූපේ අනිච්ච නම් දුක නම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද නොහෙතම් බන්තේ කිව්වේ ඒකමයි මේ කියන්නේ චොත්ස මේචියා සූත්‍රය තුල යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුළු නම් ඒ ඇසුරු කොට ඉඳීම් එහිත් නොවන්නේ නම් මෙහි මමත් නොවන්නේ. එහිත් නොවන්නේ නම් මෙහි මමත් නොවන්නේ. අන්න ඒකයි මහණෙනි අර චක්කු නිච්චතෝ අර කියු විදිහට රූප රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ මානි රූපය අනිත්‍ය නම් දුක නම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද අර චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ මහණෙනි ඇස නේ චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියනකොට ඇස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි ඒ නිසා ඒ හටගත් ධර්මයේ දුකද සපත දුක්ඛම් බන්තේ මහණෙනි ඇස අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? ඒ තමම ඒසෝමසය මේසෝ අත්තා කියලා ගන්න පුළුවන්ද? නෝ හේතම් බන්තේ. මහන්නේ ඇස අනිත්‍ය නම් දුක නම් ආත්ම වශයෙන් ගත හැකිද? නෝ හේතම් බන්තේ. මේකමයි මේ කියන්නේ. එහිත් නොවන්නේ නම් මෙහිත් නොවන්නේ කිව්වේ ඒකමයි. ඒක මේ රූපේ මේ සූත්‍රය බැලුවහමත් ඔබට වැටහෙනවා. යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අපිනූතං අනුපාදාය ඒවන් දිට්ටි උප්පජ්ජේය. අන්න මිත්‍යා දෘෂ්ටිය උපදින්නේ. බාහිර ඇත්ත කරගත් අන්න තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා, දරුවා ඉන්නවා, ඉර තියෙනවා, අද තියෙනවා, ගේ තියෙනවා. එහෙනම් ඔක්කොම තියෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටියක්. ඒකමයි මිත්‍යා දෘෂ්ටිය. යම්පනා නිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං අපිනූතං අනුපාදාය ඒක අල්ලගත්තොත් උපාදාය කරගත්තොත් එතනමයි තියෙන්නේ ඒවන් ditthi uppajjate. එමයි ditthi uppajjate. නොචස්සං නොචමේ සියා න භවිස්සාමි න මේ භවිස්සන්ති. එහෙත් නැත්නම් මෙහිත් නැහැ. ඒත් නැති උනේ නැත්නම් මෙහිනුත් නැති වෙන්නේ නැහැ. න භවිස්සාමි න මේ භවිස්සන්තේති. එතකොට නෝ හේතම් භන්තේ. එහි එතකොට එහි නැති වෙන්නේ නැත්නම් මෙහි නැති වේද නෝ හේතම් භන්තේ. එහි තියෙනවා නම් රූපයක් මෙහි මමත් ඉන්නවා. එහි දෙයක් නැත්නම් තමයි මෙහි මමත් නැති වෙන්නේ. ඒකයි කිව්වේ න භවිස්සාමි එහි නැති වෙන්නේ නැත්නම් න මේ භවිස්සන්තේති මෙහිත් නැති වෙන්නේ නැහැ. නෝ හේතම් භන්තේ. මම මගේ මගේ ආත්මය කියලා ආත්ම වශයෙන් ගන්න බෑ එහෙමනම්. ඊට පස්සේ ඒක ඒ විදිහටම වේදනා සංඥා සංකාර විඥාන අර විදිහටම කියනවා. මොකද මේක මෙහෙම කියනකොට වේදනා සංඥා සංකාර විඥාන කියනකොට ඔබට දැනෙන්න ඕනේ මේක සංකාරයක් සකස් වුණු එකක්. ශබ්ද වර්ණ ගන්ධ රස පහස ආයතන වලින් හදාගත්ත වේදනා සංඥා සංකාර විඥාන මේකක් ස්කන්ධයෙන් හටගත්ත එකක් කොහෙවත් නැහැ. මේක චිත්තයක්. ඒකයි මේ සූත්‍රය මෙහෙම දාන්නේ. වේදනා සංඥා සංකාර කියලා තියෙන්නේ ඔන්න නිසයි. නමුත් ඒකත් ඒ විදිහට වචන ටික පරිවර්තනය කරන මිසක් මේක වේදනා සංඥා සංකාර කියලා කිව්වේ ස්කන්ධයක් කියලා ගන්නයි අපිට ඕනේ. ඒ කියන්නේ බාහිර තියෙන මහ භූත නෙමෙයි. අපි මේ දකින්නේ එළියේ තියෙන දෙයක් නෙමෙයි. අපි සිතුවිලි කියන එකයි මේ කියන්නේ. මේක ගැඹුරුයි මේ පැහැදිලි කිරීම. ඔබ දැන් මේ සූත්‍ර පිටකය බලනකොට ඔබට මේ සූත්‍රය තුල තියෙන වචන පරිවර්තනයක් විතරයි. මේකේ ධර්මයේ දකින්න කෙනාටයි පේන්නේ වේදනා සංඥා සංකාර කියලා මේ පෙන්වන හේතුව තමයි මේක සංකාරයක්. සකස් කරගත්ත දෙයක් සංකතයක්. ඒ කියන්නේ මේක චිත්තයක්. අපි අසුරු කරන්නේ චිත්තයක් කියන එකයි මේ කියන්නේ. ඒකයි විඥානය දැන ගැනීම. මෙන්න මේ වචන ටික දිහා බලාගෙන අර කියව කියව ගියත් මේක නම් තේරෙන්නේ නැහැ. මේක අවබෝධයක් ඥාණයෙන්ම දැකිය යුතු වෙනවා. ධර්ම චක්කුසේ ධම්ම චක්කුසේ අවදි වුණු කෙනෙකුට විතරයි මේ ධම්ම චක්කුසේ මේ සත්‍ය දකින්න හැකියාව තියෙන්නේ. කවදාවත් මේ පොත බලලා මේක දකින්න හම්බෙන්නේ නැහැ. ධර්මයේ දැකලා යමෙක් පැහැදිලි කරොත් අර මේකනම් කිසි කෙනෙකුට පැහැදිලි කරන්න කලෙසි නැහැ. අනිච්ඡම් භන්තේ කියවන නොනිසයි අනිත්‍ය. ඒතර වේදනා සංඥා සංකාර විඥානත් ඒ විදිහටමයි. යමක් ඌ කලේ අනිත්‍ය නම් ඒ දුක්ඛෝ වේද සෝහෝ වේද. යම්පන අනිච්ඡන්තං දුක්ඛං වා සුඛං වාති. දුක්ඛං බන්තේ. ඒ කියන්නේ මේ අපි දකින හිතන කිසිම දෙයක් එළිය කොහෙවත් නැහැ. ඒවා සේරම සිතුවිලි. ඒවා සිතකම වෙන චිත්තේන නීයති ලෝකෝ කියන සිත තුල හටගත්ත ලෝකයේ මේ මුළු මේ අපි ගත්තොත් කෝටි 800ක් ඉන්නවා කියලා මේ ජනගහණය ඒ මේ ලෝකේ ඉන්න සියලුම මනුස්ස ජනගහනේ විඥාන මායාව ඇතුළෙමයි ඉන්නේ. කවදාවත් එළියට ගිහිලා නැහැ. ඒක පැහැදිලි. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සැහැවි නම් ඒ ඇසිරි කොට ඉඳින් මම් එහි නොවන්නේ නම් මෙහිත් නොවන්නේ. මතු නොවන්නේ නම් මතුදු නොදවන්නේ. අන්න අතනත් ඒ විදිහටම පැහැදිලි කරනවා යම්පන අනිච්චන් දුක්ඛ විපරිණාම ධම්මං අපිනූතං අනුපාදාය ඒවන් දිටි උපජ්ජය නොචස්ස නොචමේසියා න භවිස්සාමීත මේ භවිස්සාමීති කියලා. අර විදිහටම එතකොට කියනවා යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරණසරු නම් ඒ අසුරුකට මම නොවන්නේ නම් මමත් නොවන්නේ එහි නොවන්නේ නම් නොවන්නේ කියලා ඒ විදිහටම කියනවා ඊට පස්සේ අන්තිම වාක්‍යයට එනවා වහන්සේ නොවේම මහණෙනි ආර්ය ශාවකහට දැන් කියනවා යතෝකෝ භික්කවේ අරිය ශාවකස්ස ඉමේසු චසු ඨානේසු අන්න මේ චසු කියන වචනේ ගොඩක් වැදගත් මේකත් මේකේ තේරුමේ පැහැදිලි වෙන්නේ නැහැ මහණෙනි ආර්ය ශාවකයාට මේ සස්න මේ සතෙහි මේ සිතෙහි ඒ කියන්නේ සැකේ ප්‍රහීන වූයේ වේද ඔහුට දුකේයිදු සැකේ ප්‍රහීන වූයේ වේ එතකොට මෙතන පැහැදිලි කරන්නේ ආයතන 6 කියන වචනේ අරගෙන නෙමෙයි. මහණෙනි ආර්ය ශ්‍රාවකයාට ආර්ය ශ්‍රාවකයා හට ඒ කියන්නේ මේ සත්‍ය දකින්න කෙනාට මේ සැකේ ප්‍රහීන වූයේ වෙයිද ඔහු දුකේද ප්‍රහීන වේ කියන එක හරි. නමුත් මේ වාක්‍ය තුල තියෙන සූත්‍රය තුල යතකෝ භික්කවේ ආර්ය ශ්‍රාවකස්ස ඉමේසු චසුටානේසු කංකා පහීනා හෝති දුක්ඛ පිස් දුක්ඛප්පිස කාංකා පහිනා හෝති. ආයතන හයේ සැක දුරු වෙයිද ඔහුට දුක දුරු වෙයි කියන එකයි සූත්‍රය තුල තියෙන්නේ. චසු ඨානේසු කියලා කියන්නේ ආයතන හයේ සැක දුරු වෙනවා කියන එකයි. නමුත් මේකේ තේරුම එහෙම එකක් නැහැ. තේරුම ලියලා තියෙන්නේ ඒක අතහැරලයි. අවබෝධයෙන් තොරවයි ඒ කියන්නේ මේ තේරුම ලියලා තියෙන්නේ. 389 වෙනි පිටුවේ ඉහළින්ම තියෙන වාක්‍ය ඔබට දකින්න ලැබෙයි. එතකොට යතෝකෝ භික්ඛවේ අරිය ශාවකස ීමේසු චසුටානේසු කාංකා පහීනා හෝති දුක්ඛ පිස්ස කාංකා පහීනා හෝති අන්න ආයතන හයේ සැක දුරුනොත් ඒකයි අපි කිව්වේ ආයතන සිතට එන ආයතන හයේ සත්‍ය දැක්කොත් විතරයි අන්න නිවන් මඟ හමු අන ආයතන හයේ සැක දුරුනොත් විතරයි පහීනා හෝති දුක්ඛස්ස සංකා පහීනා හෝති කියලා කියන්නේ. නමුත් එහෙම දෙයක් තේරුමේ නැහැ. මහණෙනි ආර්ශාවකයාට මේ සිතෙහි සැක සැකේ පහිනහුයේ වේද ඔහුට දුකේයිදු සැකේ පහිනහුයේ එතකොට ඒක දකින්න මහා නුවණකින් එතකොට මේ ආයතන 6ටම එන ඒ එන ආරම්මනේ සැක පහින වෙනවා ඒකයි අපි කිව්වේ අර අපි මේක හැමතිස්සම අපි ඔබට පෙන්නවා මීට කලිනුත් ඒ කියන්නේ මේ පංච ආයතන සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි නිවන් මඟ වෙන්නේ. එන සිතට එන ආයතන 6 ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කෙනාට. ඒ ආයතන එනේන ආයතන හයේ ඒ එනේන ආරම්භනේ සත්‍ය දකින්න කෙනා. අනේ යෝනිසෝ මනසිකාරය යථාභූත ඥානය සිතටෙන අරමුණේ සත්‍ය දකින්න කෙනායි. එතකොට ඒ සත්‍ය දකින්නෝනේ යථාභූත ඥානෙ තියෙන්න ඕනේ සුතමේ ඥානෙ තියෙන්න ඕනේ සත්‍ය දකින්න කෙනාටයි සැකදුරු වෙන්නේ. ඒ කියන්නේ බාහිර ඇත්ත කියලා ගත්ත කෙනාට මේ මේ දුරු වෙන්නේ නැහැ. එයා බාහිර ඇත්ත කරගෙන මිත්‍යා දෘෂ්ටියමයි ඉන්නේ. එයා දරුවොත් ඉන්නවා, ගෙවලුත් තියෙනවා, යාන වාහනත් තියෙනවා, එයත් ඉන්නවා, රූපයා කියලා හිතාගෙනත් ඉන්නවා. එයා ජීවත් වෙනවත් කියලා හිතනවා. එයා දුක් විඳිනවා. දුකෙන් මිදෙන්නේ මෙන්න මේ සත්‍ය දකින්න කෙනා අන්න සමුදය දකින්නවා දෙයක් නැති බව දකින්නවා අන්න එතන දුකෙන් මිදෙනවා අන්න දෙයක් තිබ්බොත් දුකට වැටෙනවා දෙයක් නැති බව දැක්කොත් අන්න දුකෙන් මිදෙනවා එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන කිව්වේ එහෙමනොත් Nirodhe දකින්නවා අන්න ඒ දැකීමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව එතකොට ඒක තමයි ඊගාවට පැහැදිලි කරන්නේ මේ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා අපි ගත්තොත් එහෙම සූත්‍රයෙන්ම නිරෝධ ගාමිනියා පටිපදා යපිස්ස කාංකා පහිනා හෝති අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අන්නේයයි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා එතකොට මෙතනදී අපි තේරුම බැලුවොත් එහෙම දැන් අර විදිහටම කියනවා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාහිදු ඔහුට සැකය ප්‍රහීන වූයේ වෙයි. ඒ සැකය ප්‍රහීන වූයේ වේද දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවිදු ඔහුට සැකය ප්‍රහීන වූයේ වෙයි. මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයා සෝතාපන්නයයි කියනු ලැබේ. නැවත දුගතියකට වැටෙන්නේ නැහැ. මේ තේරුම ලියනවා අපායෙහි නොහැතෙන සුළු ඒ ගති නියතය සම්බෝධි පරායණය කොට ඇත්තේ වේයයි කියනු ලැබේ. එතකොට ඒක පැහැදිලිවම මේක සූත්‍රය තුල තියෙනවා. අවිනීත පාත ධම්මෝ කියන්නේ අන්නේ දුගතියකට වැටෙන්නේ කියන එකයි. එතකොට අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනීත පාත ධම්මෝ තියතෝ සම්බෝධි පරායනෝ තී කියවන්නේ නිසයි. නියත සම්බෝධි පරායනයි. එතකොට නියතෝ සම්බෝධි පරායනෝ කියලාම මේකේ තියෙනවා. අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනීත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියන වාක්‍ය තමයි ඒ පැහැදිලි කර. නියත සම්බෝධි පරායනයි බාහිර ඇත්ත කරගත්ත කෙනා මේ සත්‍ය හමුවන්නේ නැහැ. එතකොට එතකොට සෝතාපන්න වෙන්නේ අරිය ශාවකෝ සෝතාපන්නෝ කියලා කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින යථාභූත ඥානය තියෙන කෙනාට පමණයි. එහෙනම් මේ අවිද්‍යාව තියෙනකන් එකයි කිව්වේ අවිද්‍යා ආශේෂ විරාග නිරෝධෝ කියන්නේ මේ සෝතමය ඥානය කියන එක ඒ කියන්නේ මේ සත්‍ය ඥානය කියන එක තුලයි සෝතාපන්න වෙනවා කියන එක තියෙන්නේ. කවුරුවත් සෝතාපන්න වෙන්නේ නැහැ. ওই නිගණ්ඨ භාවනාවල හිර වෙලා හිටියා කියලා. අපි ඒක නැවතත් කියන. ගොඩක් අය මේ සමාජය තුල තියෙන ලොකුම ව්‍යසනය තමයි අර බුරුමයෙන් ගෙන ආපු ඔය සමතේ තුල හිත හිර කරගෙන දුක් විඳින එක. ඒක තමයි අද භික්ෂුන් වහන්සේලා හිර වෙලා ඉන්න තැන. හරිම කනගාටුයි අපිට ඒක කියන්න. බාහිර ඇත්ත කරගෙන ඒ කරන එක භාවනාවක්වත් මේ ඉද බික්කවේ බික්කු මේ ශාසනය නෙමෙයි. අපිට සමහරලාට කතා කරනවා මේ විවිධාකාර භාවනා ක්‍රමවේදයන් හදාගත්ත ওই බුරුමේ වගේ එක එක පැතිවල. එයා කියනවා මේ පට වියාපෝතේජෝ වායු කියලා දේවල් තියෙනවලු. ඒවා ඒ ඒ අමුතු කතාවක් කියනවා. අපි කියනවා ඒ ඇත් රැවටිලා ඉන්නවා ඒ ඒ තැන්වල. හරි භයානකයි. ඔබ රැවටේවි. පිටරටින් ආවා කියලා එන හැම කුණු කන්දලම කරේ ගහගන්න යන්න එපා. මේ වගේ ත්‍රිපිටක මේ ලෝකේ කොහෙවත් ඔබට හම්බෙන්නේ නැහැ. මේ ත්‍රිපිටකයේ මේ තියෙන සූත්‍ර ටික ඇතුලේ හැබැයි මේ තියෙන ධර්මයේ නමුත් අවාසනාවකට මේ පරිවර්තනය වලත් අද නැහැ. නමුත් මේකයි මාණික්ක රත්නේ මේ ඇතුළෙම මාණික්ක රත්නේ තියෙනවා. ඒක ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එන එක පාද ගන්න ඕනේ. එහෙනම් ඒක අපි හොඳට හොඳට අපි ඒක පිරිසිදු කර ගන්න ඕනේ. ඔබ ධර්මයේ දකින්න ධර්මේ නම් කවදාවත් පොතක ලියන්න බෑ. හැබැයි මේ ත්‍රිපිටකයේ ඔබ ගත්ත මූලාශ්‍රය තුළ ඒ ධර්මය අපිට පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒ වගේම අපි කියනවා ඔය කොච්චර ගොයින් කාන් එක එක ඒවා කිව්වත් ඒවා තුළ මේ සත්‍ය තම බාහිර ඇත්ත කරගෙන නම් ඒවා කරන්නේ රූපය ඇත්ත කරගෙන නම් ඒවා කරන්නේ ධර්මයේ හම් වෙලා නැහැ. ඒ මිත්‍යා දෘෂ්ටියක්මයි. ඒ බුද්ධ වචනයත් එමයයි. ඉතින් මිත්‍යා දෘෂ්ටියේ සිරවීම බොහොම පුංචි කාලයයි අපිට තියෙන්නේ. අපේ ශරීර කූඩුව පවතින්නේ බොහෝ කාලයක්. ඒ පුංචි කාලය ඇතුළ අපිට එක එක දෘෂ්ටිවල හිර වෙලා දුක් විඳින කාලයක් නැහැ. අපි සත්‍ය ධර්මයේ දැනගත යුතුයි. එහෙම නැත්නම් ඔය ඔය නිකන් ඔය Hindu ආගමේ වගේ දුන් ටිකක් අල්ලා අල්ලා ગાත ටිකක් කිය කිය එක එක නිකන් මොකද්ද ආම්සේ තුල කොටු වෙලා නිකන් පිස්සුවක් නටලා අන්ධෙක් වගේ ඉඳලා අන්ධෙක් වගේ මැරලා ඇතේ. ඒ මිත්‍යා දෘෂ්ටික භූමියේ සම්මා දිට්ඨියක් කවදාවත් හම්බෙන්නේ නැහැ. ලෝකයේ අත්ත කරගෙන කරන කිසිම දෙයක ඔබ රැවටීමෙන් තොර දෙයක් ඔබට හමුවන්නේ නැහැ. ඒ සියලු රැවටීම් වලින් මිත්‍යාවෙන් ඔබ මිදෙන්න. ඉතින් ඒ සත්‍යයට ඔබ අවදිවන්න. එහෙම වුණොත් ඔබ ඔය ඉන්න විදිහටම ඔය හැම දෙයක්ම කරන ගමන්ම ඔබගේ අධ්‍යාත්මය තුළ අර කණ්ණාඩියේ මුකුත් නැහැ වගේ අවබෝධයෙන් ඔබ ඒක දකිනවා වගේ ඔබ ඇත්ත ලෝකෙත් කිසිම දෙයක් ඔබට ගින්නක් පිච්චෙන්නේ නැති ගින්නක් නැති පුදුමාකාර සාන්ත ස්වභාවයකින් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං කිව්වේ අන්නේ නිසයි. ඒමයි සාන්ත ඒමයි ප්‍රණීත. සිත තුල හැදෙන ගින්න නිවෙන්න ඕනේ ඒ සිතේ සත්‍ය දැකලමයි. කවුරුවත් ඇවිල්ලා වතුර බාල්දියක් දාලා ඔබේ ගින්න නිවන්නේ නැහැ. මැරෙනකොට යටිගිරියෙන් කෑ ගහන අර උම්මන්තකේ බවට පත් වෙන්න එපා. මරණය කියලා එකක් මේ ධර්මයේ තුල අපිට හම්බ වෙන්නේවත් නැහැ. අතර මේ ෂණේ විතරයි තියෙන්නේ. ඒකයි ෂණ සම්පත්තිය කිව්වේ. ඒ ෂණ සම්පත්තිය තුල සිතක් ඉපද නිරුද්ධ වෙනව පමණයි. ඒකත් වර්ණ ශබ්ද වලින් හැදෙන අර නිකං සබදාමක් පමණයි. ඒ දකිනම් ඔබ මහා ආශ්චර්යයක්. ඒතං සාන්තං එමයි ප්‍රණීත. එමයි සාන්තේ තම් ප්‍රණීතං. යදිදා සබ්බ සංඛාර සමතෝ සියතුරු සිතුවිලිය අන්න පුස්සක් වගේ නිස්පල වෙලා යනවා. සබ්බ සංඛාර සමසියලු සිතුවිලි සමතේ වෙලා යනවා. සබ්බුබති පටිනිස්සග්ගෝ. සියලු උපදි මේ දක්වා ඔබ අල්ලගත්ත අනුසෝතය තුල හිර වෙලා ඉන්න ඒ උපාදාන ගොඩ උපදි ගොඩ සබ්බූපදි පටිනිස්සග්ගෝ ගැලවිලා යන විරාගෝ නිරෝධෝ නිබ්බාන එයමයි සාන්තයමයි ප්‍රණීත තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එයයි නිවන් මාර්ගය. මේ පිරිසිදු නිවන් මඟ මේ අහන මොහොතේම බොහෝ අයට වැටෙනවා බොහෝ අය මේ අහන මොහොතේම ඒ ශ්‍රී සද්ධර්මයේ උතුම් වූ ශ්‍රී ධර්ම සද්ධර්මයේ ඇසෙන මොහොතේම සෝතාපන්න වෙනවා ඒක ඒකාන්තයි ඔබ සමහර විට දෘෂ්ටියේ හිටියා වෙන්න පුළුවන් හැබැයි මේ මොහොතේ ඔබ මේට ඇසෙනකොටම ඔබට දැනෙනවා නම් ඔබ සෝතාපන්න මාර්ගයට මේ මොහොතේම ප්‍රවේශ වෙනවා මේක අකාලික ධර්මයක් කාලයකට අදාළ නැහැ. සාන්දිටික ධර්මයක් මේ මොහොතේම සාන්දිටික වෙනවා. මේක පර්ථඋප්පන්න ධර්මතාවයේ දකින්න එකයි මේ තියෙන්නේ. අන අකාලික ඒපසිකෝ ඕපනයිකෝ අන්න ඔබටත් එන්න බලන්න පුළුවන්. මේ ප්‍රත්‍යুৎপন্ন ධර්මය. සාන්දිටිකෝ අකාලිකෝ ඒපසිකෝ ඕපනයිකෝ ප්‍රත්‍යুৎপন্ন ධර්මයේ ඔබට අද හමු වෙලා තියෙනවා. සියවස් ගණනාවකට පසු ඒ පරම සත්‍ය එළි වෙනවා. මේ බුද්ධෝත්පාද නාලිකාව ඒ ගෞතම බුද්ධ ශාසනයේ 2500 ගිය තැන නැවතත් බුද්ධෝත්පාදයේ සම්ටුවන් කරන සෑම සිතකම සිතුවිලි වලින් මිදුණු ස්වභාවය තුළ ඒ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. අන්න චන්දරාගය දුර වෙනවා. ඒ තුළ ඔබට ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. ඔබ අන්න රස පටිසංවේදී රස රාගන පටිසංවේදී වර්ණ පටිසංවේදී වර රාගන පටිසංවේදී ශබ්ද පටිසංවේදී ශබ්ද රාගන පටිසංවේදී ගන්ධ පටිසංවේදී ගන්ධ රාගන පටිසංවේදී අන්න ඔබ ඔබගේ ඇස කන දිව නාසය කය මන කියන අරමුණු අන්ධ වෙලා නැහැ බීලි වෙලා නැහැ වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම ඇහෙනවා වෙනද විදිහටම කනවා බොනවා වෙනද විදිහටම කටයුතු කරනවා. හැබැයි ඒ සියල්ලගෙන්ම ඔබ මිදිලා ඉන්නේ. ඒක කාටවත් පේන්නේ නැහැ. අධ්‍යාත්මික දියුණුවයි අන සංකිතේ නිබ්බිදාය ඒ අවබෝධයෙන්මයි නිවනට පත්වන්නේ. නිවන කියන්නේ අවබෝධ කරගන්න ධර්මයක්. භාවනා කළා ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවදාවත් අර පස්සග තවුස කරපු නිගණ්ඨ භාවනා කළා කිසිම කෙනෙක්ට නිවන් මඟ හමුවන්නේ නැහැ. ඒකට හේතුව පටිච්ච සමුපාදය මෙනෙහි කරන්න බැරිකම. පටිච්ච සමුපාදය මෙනෙහි කරන්න ඔබ මේ හැම මොහොතක්ම වටිනවා ඒ වෙනුවෙන් ගත කරන්න. සිත විසිරෙනවා නම් විතරක් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න. ඕනෑම චිත්ත ඒකාග්‍රතාවකින් නිවන් දැකිය හැකි මහණෙනි කියලා බුදුන් වහන්සේ මහා සලායතන සූත්‍රයේ මනාකොට පැහැදිලි කරලා තියෙනවා. බුදුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. භික්ෂුන් වහන්සේ නමක් ස්වාමිනී හතරෙනි ධ්‍යානෙට සමවැදී යුතුයද මේ ධර්මය අවබෝධ කරන්න කියලා. අන්න එතනදී බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා. ප්‍රථම ධ්‍යානයේ නුවද මේ විදර්ශනා වැඩි හැකි මහණෙනි. දෙවෙනි ධ්‍යානයේ නුවද විදර්ශනා වැඩි හැකි මහණෙනි. තුන්වෙනි ධ්‍යානයේ නුවද විදර්ශනා වැඩි හැකි මහණෙනි. හතරවෙනි ධ්‍යානයේ නුවද විදර්ශනා වැඩි හැකි මහණෙනි. හැබැයි මහණෙනි ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයකට මේ විදර්ශනා වැඩි හැකි මාණෙනි කියලා කියනවා. ඒ කියන්නේ විදර්ශනා කියන්නේ මේ ලෝක අමුතුවෙන් කොහෙවත් තියෙන එකක් නෙමෙයි. විදර්ශනා කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න පුළුවන් කියන එකයි. ඒකනම් ඔබ සත්‍ය ඥානයේ තියෙන්න ඕනේ. විදර්ශනා කරන්නේ කොහමද? විදසුන් නුවණ, විදගෙන යන නුවණ කොහමද? එන ආරම්මණයටයි තියෙන යථාභූත ඥානයයි තියෙන්න ඕනේ. එන යථාභූත ඥානය කියන එක ඉබේ පහළ වෙන්නේ ඔක භාවනා කරලා ලබන්න බෑ. යථා භූත ඥානය කියන එක ඔබ අර පටිච්ච සමුපාද මෙනෙහි කිරීමෙන් දැන් ওই වාක්‍ය ටිකක් කියව කියලා එන්නෙත් නැහැ. දැන් පටිසම්පද මෙනෙහි කරනවා කියන ගොඩක් අය අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයත සලආයත පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා පත්‍ය තණ්හා උපාදාන භව ජාජරම ඕවා කියවුවා කියලා කවුරුත් නිවන් දකින්නේ නැහැ ওই විදියට ගිරව් වගේ පොතක් බලාගෙන වචන ටිකක් කියවුවා කියලා පොත් 10ක් ලිව්වා කියලා කවුරුත් නිවන් දැකලා නැහැ මේ එක වචනයයි අවබෝධ කරගන්න තියෙන්නේ. අවිද්‍යාව එක වචනයයි, සංඛාර එක වචනයයි. මේ සේරම සකස් වෙනවා කියලා එකයි කියන්නේ. ඒකමයි දෙයක් කියලා අපි ගත්තොත් ඒතරමයි අවිද්‍යාව. එමේන අරමුණයි සිත කියන්නේ න අරමුණේ මේ කතාව. ඕකමයි එතකොට නාම රූප එකතු වෙන එක සංඛාරය. ඒකමයි එතකොට විඥානේ දැනගැනීමේ අරමුණයි. ඒකයි රැවටීම. ඒකයි නොරැවටීම අන්න යථාභූත ඥානෙ දකින්න කෙනා. අන්න ආයතන ඇස කියන එක මේ එන අරමුණයි. ඒකමයි ස්පර්ශය කියන්නේ අරමුණයි. ඒකමයි වේදනා සංඥා කියන්නේ ඒක ඇත්ත කරගත්තොත් තමයි උපාදාන ජාජරා මනසෝක පරිදේ. ඕකයි පටිච්ච සමුපාදේ. වචන ගොඩක් නෙමෙයි. හරිම සරලයි. හැබැයි මේ මොහොතේමයි සාන්දිටිකයි මේ ප්‍රතිඋප්පන්න ධර්මයයි. ඔය පොත් ලියලා තියෙන බලන්න කුණු හරප ගොඩක් වගේ නේ කුණු ගොඩක් වගේ ගිය ආත්මේ දෙකයි ලබන ආත්මේ තුනයි මේ ආත්ම කතාවක් තියෙනවද පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේ අකාලික දහමක් කොහොමද කාලවල් තුනකට දැම්මේ ඔය පොත් කවුද කවුද කටපාඩම් කළා ඕවා කවුද අතර අද අද දහම් පාසල් විනාසයි නේද අද පිරිවෙන් විනාසයි නේද නිවන් මගක් නෑ නේද මොකක් හරි කුණු ගොඩක් ඉගෙනනවා කියලා වැඩක් තියේද සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඊමං කාසාවත් ගහෙත්වා කියලා මට මේ සත්‍ය දකිනකොට තමයි ඔබට හිතෙන්නේ මේ සිතට එන අරමුණ දකින්න පුළුවන් අපිට මේ සිව්පසේට අපිට කොහෙන් හරි හම්බ වෙනවා නම් කියලා. අන්න එතකොට ආනුකම්පා කරන් ස්වාමීනි මට ඔය කසාවත දෙන්න ස්වාමීනි මට මේ සත්‍ය දකින්න ඕනි ස්වාමීනි. ඔන්න ඕකයි කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ මේ දුකෙන් මිදෙන්න. නිස්සරණයට යන්න. ඉමං කාසාවත් ඔය කසාවත මට දෙන්න ස්වාමීනි. අනුකම්පා උපාදාය මට අනුකම්පා කරන්න ස්වාමීනි. ඔහොම ඉල්ලුවොත් ඔය කසාවත නොදී හිටියොත් අන්නේ භික්ෂුව මේ ශාසනය යුතුයකම යුතුය කලා වෙන්නේ නැහැ. අනිවාර්යෙන් දිය යුතුයි. ඒක බුද්ධ ආඥාවයි. ඒ ශුන්‍ය ස්වභාවයට මේ සිත යමෙක් යන්න උත්සාහ කරනවා නම් ඒ සිත සත්‍ය දකිනවා කියන්නේ ඒ සිතට කවදාවත් මේ සසර ඕගෙන් මිදෙන්න බෑ නැත්තම් මනුස්සාත්මයක් ලබලා යමෙක් මෙතනට එනවා නම් ඕ මහා මහා ශ්‍රේෂ්ඨ උත්තම පුරුෂයෙක් යොබ්බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රුහි මහා පුරුෂෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරේ මේ සත්‍ය අවබෝධ කරගත් අයට පමණයි ඔබට ගෙවල් 10ක් තිබ්බත් කෝටි ගණන් බැංකුවල සල්ලි තිබ්බත් මහා විශාල නිකන් අර බල සම්පන්න ඒ ඒ මොකක්වත් ඔබගේ අපිට අදාළ නැහැ. මෙතන සත්වේ පුජ්‍යලයක් නැති අනාත්ම ධර්මයේ දැක්කොත් පාරේ ඉන්න හිඟන්නේක්වත් සුනීත සෝපාක වුණත් මහා පුරුෂයෙක්මයි. දකින්න ධර්මයේ ධම්ම චක්කුසේ අවදි කරගන්න. ඔබ ඔය කියන කිසිම දෙයක් ඔබගේ වලටවත් ගෙනියන්න බෑ. හැබැයි මේ ධර්මය අවබෝධ කළොත් ඔබ මේ මොහොතේම සැනසුම් සුවයක් ලබනවා. ඒ මා සාන්තයි, ඒ මා ප්‍රණීතයි. ඒක මේ ගිනි ගන්න සිත්වල ගින්න තියෙන අය පිච්චෙන පිච්චිල්ලෙන් ඔප්පු වෙනවා. ඒ පිච්චිල්ල නෑ මේ අවබෝධයටපත් වෙනකොට. මහා පුදුමාකාර සාන්ත සුවයකටපත් වෙනවා. ඒක ඔබටත් උරුමයි. ඒ ලෞතුරු සොයයි. ඒ සදා අමරණීයයි. මරණයක් නැහැ, මරවියක් නැහැ. මැරෙන්න කෙනෙක් කොහෙන්ද? කෙනෙක් නැහැ. කෙනෙක් නැතුව මර බියක් තේද? මැරෙන්න කෙනෙකුත් නැහැ, මර බියකුත් නැහැ. සදා අමරණීය කිව්වේ නිසායි. අමරණීයත්වය කියන්නේ මරණය ජයගත්ත කියන්නේ. මරණයක් හමු වෙන්නේ නැහැ කියන්නේ මරණ කතාවක් නැහැ කියන්නේ මරණය ජයගත්ත කියන්නේ. සදා අමරණීයයි. එයමයි සාන්ත, එයමයි ප්‍රණීත. එන සබ්බුපති පටිනිස්සග්ගෝ විරාග්ගෝ නිරෝධෝ නිබ්බාන. දන්නවා සබ්බ සංඛාර සමතයක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ දන්නවා සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කිව්වේ අන්නේ නිසයි. සත්තානම් විසුද්ධියාය දුක්ඛ දෝමනස්සානං අත්තගමයි ශෝක පරිද්දවානං සමතික්කමයි ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය කිරයයි කියන පංචවිධ ආනිසංස හිමිවන්නේ මෙන්න මේ සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයින්ටම පමණයි. ඒ අයටමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. කල්යාණ මිත්‍රයා කියන්නේ සත්‍ය අවබෝධ කරගත්ත මහා පුරුෂයන්ට පමණයි. ඒ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි කෙනෙක් පුජ්‍යලයක් නැති බවට ප්‍රත්‍යක්ෂ ඥාණයටම ප්‍රත්‍යක්ෂතාවයටම පත්වීමයි. හොඳයි එහෙමනම් මේ සත්‍ය ඔබට මේ සූත්‍රය තුල අපි පේනපු මේ කාරණා නිවනටම උපනිශ්‍රය වෙනවා. තෙරුවන් සරණයි.